ඉන්දික මහත්මයා අවසරයි අපේ හැමදෙරම බන්සට ඇහෙනව නේද? ඇහෙනවා. හරි. අපේ හැමදෙරම ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක අර ඔබ වහන්සේ අර පටවි ධාතුව දේශනා කරනකොට අර කර්කශ ගුණයයි ඒ සමහරලාට අර මෘදු බවයි තද බවයි අතර මේ ඒ කියන්නේ එකම දෙයක් කියන එක වගේනේ. ඒ කියන්නේ එකම ස්වභාවයක් මේක වෙනසක් වගේනේ. ඒ කියන්නේ දැන් එතනයි වෙනස ඇති වෙන්නේ දැන් මහානායක හඳුර මෙතන පැහැදිලි කරනවානේ සූත්‍ර ක්‍රමයේ හැටියට අපි පටවි ධාතුව කියන පස්සේ තද ගතිය තියෙන ඕන දෙයක් පටවි ධාතුව හැටියට ගන්න. හැබැයි අභිධර්ම ක්‍රමයේ හැටියට එහෙම නෙමෙයි. මේ ආලෝකය වගේ තැනක පවා ධාතු හතරම තියෙනවා. එතකොට ඒ අපි තද බවයි කියන තැනත් මොලොක් බවයි කියන තැනත් ධාතු හතරම තියෙනවා. හැබැයි තද බව කියන තැන අර වායෝ ධාතුව සහ ආකාශ ධාතුවේ අඩු බවක් තියෙනවා. දැන් ධාතු හතරමනේ තියෙන්නේ. හතරම වුණාට අර ආකාශ ධාතු වායෝ ධාතු ආදිය අඩු වෙනකොට අතන පටවි ගුණය ගොඩක් ප්‍රකට වෙනවා. දැන් මොලොක් කියලා කියන තැනත් ඒ ධාතු හතරම තියෙනවා. හැබැයි එතන ආකාශ ධාතුවයි වායෝ ධාතුවයි බහුල වෙලා තියෙනවා. එතකොට අර පටවි ගුණය තිබ්බට ඒ පටවි ගුණය එච්චර තදට දැනෙන්නේ නැතු වෙනවා. දැන් නායක හඳුරෝ ඉදිරියට මේ කාරණා තව හොඳට ලස්සනට පැහැදිලි කරනවා විවිධ උපමාත් එක්කලා. මේ වායෝ ධාතුවෙන් තමයි අර පටවි ධාතුව එකට ඇකිලෙන්නේ නැතු දැන් එක තැනක උන්වහන්සේ පැහැදිලි කරනවා අර මේ ධාතු හතර විස්තර කරලා ඊට පස්සේ පැහැදිලි කරනකොට මේ නායක හඳුරෝ දක්වනවා වායෝ ධාතුව නැතිනම් එහෙම පඨවි ධාතුවට පැවැත්මකුත් නැහැ කියලා. ඒ මොකද වායෝ ධාතුවෙන් තමයි දැන් මේවා මේ තල්ලු කරලා පුම්බලා තියාගෙන ඉන්නේ. එතකොට ඒ ඒ තල්ලු කරලා පුම්බලා තියාගෙන ඉන්න නිසා තමයි අර පඨවි ධාතුවට ඒක උන්වහන්සේ උදාහරණයකින් දක්වනවා දැන් කොට්ටවුරයක් ගත්තාම ඒ කොට්ටවුරේ නිකන් තියෙනකොට නිකම්ම රෙදි කෑලි දෙකක් විතරයි. ඊට පස්සේ ඒක ඇතුළට අපි පුළුන් දැම්මහම පුළුන් වලින් කරනවා අර මේ වායෝ ධාතුව ආකාශ ධාතුව රඳව ගන්න ගතියක් පුළුන් වල තියෙනවා. ඒතර ඒක රඳව ගත්තාම තමයි අපිට මේක කොට්ටයක් හැටියට ලොකු ස්කන්ධයක් හැටියට දැනෙන්න ගන්න. නැත්නම් ඉතින් නිකන් රෙදි කෑලි දෙකක් විතරයි. අන්න ඒ වගේ සම්පූර්ණ මේ ලෝකයේ මේ ස්කන්ධයන් නිර්මාණය කිරීමේදී අපට දැනෙන්නේ තද බව හෝ මොලොක් බව වුණාට ඒ தත්ත්වය නිර්මාණය කරන්න වායෝ ධාතුවේ කොච්චර දායකත්වයක් ලැබෙනවද කියන එක. ඉතින් ඒ වායෝ ධාතුව අඩු වෙන්න අඩු වෙන්න තමයි අර තද ගතිය, කර්කශ ගතිය වඩා ප්‍රකටව දැනෙන. එතකොට ඒ තද ගතිය කියලා මොලොක් ගතිය කියලා අපිට හඳුනා ගන්න තියෙන්නේ පටවි ධාතුවමයි. තැනක තද බව හැටියට, තැනක මොලොක් බව හැටියට දැනෙන්න හේතුව තමයි අවශේෂ ධාතුන්ගේ මිශ්‍රණය වෙනස් වෙනවා තියෙනවා. එහෙම අපේ හඳුනන මට එතන ප්‍රශ්නේ වුණේ අපේ හඳුන්නේ අර දැන් ඔබ වහන්සේ අර කීප එකත් හරි ඒ කියන්නේ පඨවි ධාතුවයි වායු ධාතුවයි එකට තියෙන්න ඕනේ නැත්නම් අර තද බව වැඩි වෙලා ඔක අර අර ඇන්ටිමැටර් කියලා තියෙනවා අපි හඳුනන්නේ ඒක ඒක දියමන්තියත් අනිවාර්යෙන් වායු ධාතුව ඇති ඕකේ අනිත් ප්‍රශ්නේ ප්‍රශ්නේ ආවේ අපි හඳුනන්නේ අර මේ මේ ඔය භූත හතර විභූත රූප විදියට හතරයිනේ හඳුරන්නේ. දැන් ඕක පැහැදිලි කරන්න අර ආකාශ ධාතුවත් ඕනනේ. ආකාශ ධාතුව භූත රූපයක් කියලා අරගෙන නැහැ නේද අපි හඳුන්නේ. ආකාශ ධාතුව භූත රූපයක් හැටියට ගන්නෙ නැහැ. ඇත්තටම ආකාශ ධාතුව පිළිබඳ විවිධ ආචාර්ය මත තියෙනවා. දැන් නිවන කියන එක අසංකත ධාතුවක් නේ. අසංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත නිවන. අන්න ඒ වගේ ආකාශය කියන්නේ අසංකත ධාතුවක් කියන ආචාර්ය මතයක් තියෙනවා. ඒ කියන්නේ එතන හේතුප්‍රත්‍යයෙන් හටගත්තු මොකක්වත් නැහැ එතන. ආකාශ ධාතුව කියලා කියන්නේ අවශේෂ ධාතුන්ට පවතින්නට ඉඩ පවතින්නට අවශ්‍ය ඉඩ සලසන ගතිය. ඉතින් ඒක වෙනත් දෙයකින් සැකසිච්ච දෙයක් නෙමෙයි. ඒක හේතුවකින් ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නෙමෙයි. ඒ නිසා ආකාශ ධාතුව කියන එක මෙන්න මේකෙන් හටගත්තා, මේකෙන් නැති වුණා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක අ හේතු අප්‍රත්‍යක ධර්මයක් හැටියට. එහෙම නැත්නම් අසංකත ධාතුවක් හැටියට. නිර්වාණය සහ ආකාශය දෙකම අසංකත ධාතු හැටියට හඳුන්වනවා. ඒ නිසා තමයි ඒවා භූත රූප හැටියට අරගෙන නැත්තේ. ඇත්තටම ආකාශ ධාතුව මේ රූප කලාපවල කියවෙනවා. ඒ කියවෙන්නේ පරිච්ඡේදාවකාශය. පරිච්ඡේදාවකාශය කියලා කියන්නේ දැන් මේ රූප රූප කලාපවල පවා ඒ රූප දෙකක් අතර එකිනෙක එකිනෙකට ගිලගත්තා වගේ තමයි තියෙන්නේ. නමුත් ඒවාෙහි යම්කිසි වෙන්වීමකුත් තියෙනවා. ඒ වෙන්වුණු බව ඇති කරන්නේ ආකාශ ධාතුවයි. ආකාශ ධාතුව එතකොට මේ හැම රූපයක් ඇතුළෙම ආකාශ ධාතුව තියෙනවා. හැබැයි ඒ තිබීම පරිච්ඡේද අවකාශය කියලා වෙනම රූප කොටාසයක් හැටියට හඳුන්වනවා. හැබැයි රූප කොටාසය අර පටවියාපෝ තේජෝ වායෝ නිසාම ඇතිවෙච්ච තත්ත්වයක්. දැන් උදාහරණයක් හැටියට මහානායක හම්බුනේ ඒක පැහැදිලි කරනවා වෙනත් තැන්වල. දැන් අපි පොල් ගෙඩි ටිකක් අහුරනවා කරත් එකට. ඊට පස්සේ ඒ කරත්තේ පොල් ගෙඩිය අහුරනකොට පොල් ගෙඩිය මේ හරි හතරස් නැහැනේ. ඒවා නිකන් තුන්සුලස් වගේනේ. ඒතර දැම්මහම මේවා අතරේ පොඩි අවකාශයක් හිටිනවා. දැන් මේ හිටපු අවකාශය පොල් ගෙඩි වලින් හැදිච්ච එකක් නෙමෙයි. ඒවා කලින් මෙතන තිබිච්ච අවකාශය අර පොල් වලින් ඇහුරුනේ යම් කොටසයි ඉතුරු ඒ එතන තිබ්බ අවකාශය එහෙම තියෙනවා. දැන් මේක එහාට එහාට කරත්තේ යනකොට අවකාශයක් යනවා. වගේ අපට පේනවා. ඇත්තටම අවකාශය යන්නේ නැහැ. යන්නේ පොල් ටික විතරයි. අවකාශය ඒ ඒ තැන තියෙන අවකාශයයි. එතකොට මේ ඒ නමුත් අපිට දැන් අර පොල් වලට සාපේක්ෂව කතා කරනකොට පොල් නිසා ඇතිවෙච්ච අවකාශය එහෙම නැත්නම් මේ අන්න එහෙම අපිට කතා කරන්න වෙනවා. අන්න ඒ නිසා මේ ආකාශ ධාතුව රූප කොටාසයක් හැටියට ගන්නවා පරිච්ඡේද අවකාශය. ඒ නිසා තමයි මේ මුලින්ම කියන්නේ භූත රූප නම් වූ ප්‍රධාන රූප සතරකි. ඒවා නිසා පවත්නා බැවින් උපාදා රූප නම් වූ අප්‍රධාන රූප සූවිස්සකි. එතකොට අන්නේ අප්‍රධාන රූප අතර එකක් තමයි ආකාශ ධාතුව. ඒක ප්‍රධාන රූපයක් හැටියට වෙන්කොට දක්වලා නැහැ. එහෙම දක්වන්න පුළුවන් ගුණයක් නෙමෙයි එතන තියෙන්නේ. එහෙනම් අපේ අඳුරනේ එතන අර තව ප්‍රශ්නකුත් වෙනවා මට හිතෙන්නේ මේ ඒ රූප අපි ඩිෆයින් කරන්න අපි හඳුරන්නේ මේ කියන්නේ ඒ කියන්නේ අර්ථකථනය කරන්න රුප්පණේ වේ කියන එකනේ. එතකොට එතෙන්දිත් ඔය ආකාශ ධාතුවේ ප්‍රශ්නේ ටිකක් එන්න පුළුවන්. ආකාශ ධාතුවේ රුප්පණේ අමුතුම ධාතුව. ආ රුප්පණේ වෙන ගතියක් අපිට පණවන්න බෑ. මොකද රුප්පණේ වෙන්න නම් මොකක් හරි දෙයක් එතන තියෙන්න ඕනනේ. ආ ඒ ඒ රුප්පණය වීම කියන එක ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ භූත රූපවල තමයි රුප්පණය වීම ප්‍රකට වෙන්නේ. අනිත් ඒවා එතකොට අපිට ප්‍රධාන වශයෙන් දැන් ඔය ධාතු මනසිකාරයේදී පවා මේ ප්‍රධාන රූප හතර ගැන විතරක් කතා කරලා අනිත් ඒවා ගැන ඉච්චර වැඩි අවධානයක් යොමු කරලා නැත්නම් මොකක් නිසාද මේවා නිසා හටගන්න යම් යම් ආකාර විශේෂයන් හැටියට තමයි අනිත් ඒවා ගැන කතා කරන්නේ දැන් දැන් මූලිකම රූප කලාපය ගත්තන් පස්සේ සුද්ධාෂ්ටක කලාපය. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට වර්ණය කියන එක තීරණය වෙන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ සංකලනය වෙන ප්‍රමාණයත් එක්කලා. ඊළඟට ගන්ධය කියන එක තීරණය වෙන්නේ අරවා සංකලනය වෙච්ච ස්වરૂපයත් එක්කලා. රසය, ඕජාව මේ හැම එකක්ම අරවා මත තීරණය ඉතින් එතකොට ඒවා නිශ්චිත නැහැ. නිශ්චිත නැහැ. ඒ ඒ අවිනිශ්චිත ගතිය තියෙන්නේ මොකක් නිසාද? මේවා මත යැපෙන නිසා. ඒ නිසා තමයි ඒවා අප්‍රධාන රූප කියලා හඳුන්වන්නේ. ඉතින් ආකාශ ධාතුව ඇත්තටම එහෙම කියන්නටවත් දෙයක් නෙමෙයි. ඒක විශේෂයෙන් ආකාශ ධාතුව පැහැදිලි කරනකොට ඒක වෙනම දක්වනවා. ඒ ආකාශය හැටියට අජටාකාශය සහ පරිච්ඡේදාවකාශය. එතකොට අජටාකාශයයි කියලා කියන්නේ මේ මේ බාහිර පවතින අවකාශය පරිච්ඡේද අවකාශය කියලා කියන්නේ අර එක එක රූප කොටස නිසා වෙන්ව පෙනෙන කොටස එතකොට දැන් ගෝචර රූප යටතේ පැහැදිලි කරනවා මේ නැගෝචර රූප යටද නෙමෙයි වෙනම ආකාශ ධාතුව පිළිබඳව පැහැදිලි කරනවා ඒක මම මෙතනදි පොඩ්ඩක් කියවන්නම් අපි ඉදිරියේදී ඒක සාකච්ඡා කරනවා එක් ද්‍රව්‍යයක් ඇතිතන තවත් ද්‍රව්‍යයකට නොතිබිය හැකිය ද්‍රව්‍යයක් ඇතිවීමට හිස් තැනක් තිබිය යුතුයි ආකාශ ධාතුවයි කියනුවේ හිස් තැනට එය සෑම ද්‍රව්‍යයකටම ස්ථානය භාජනයේ සියල්ලම තිබෙන්නේ ආකාශ ධාතුව තුලය. ඒ ආකාශ ධාතුව ඉමක් කොනක් නැති තරමට විශාල වූවකි. සෑම තැනම ආකාශය. එහෙත් එය උත්පාදාදී ලක්ෂණ සහිත වූ පෘථුවි ස්පර්ශාදී පරමාර්ථයන්සේ ඇතියක් නොවන බැවින් ඒකාන්තික පරමාර්ථ ධර්මයක් නොවේ. සත්ව ශරීර ගස්ගල් ආදී වස්තුන් තුලද ඒ ආකාශ ධාතුව ඇත්තේය. සත්ව ශරීරාදී රූප කලාප පිණ්ඩයෝය. ඒවාට අයත් වූ සෑම රූප කලාපයක් වටේ ආකාශ ධාතුව ඇත්තේය. ඔවුනොන් මිශ්‍ර නොවි ඒ රූප කලාප වෙන්වෙන් වශයෙන් පවත්නේ තම තමන් අවට ඇති ඒ ආකාශ ධාතුව නිසාය. ඒකාබද්ධ රූප කලාපයන් අතර ඒවා එකිනෙකින් වෙන් කරමින් පවත්නා වූ ආකාශ ධාතුව පරිච්ඡේද රූපයයි කියනු ලැබේ. පරිච්ඡේදාවකාශය පරිච්ඡේද රූපය කියලා කියනවා. එය කිසි රූප කලාපයකට අයත් නොවේ. එහෙත් එය ඉපදෙන බිඳෙන රූප කලාපයන් අනුව දත යුත්තක් බැවින් රූප කලාපයන් සේම සත්‍රසායුෂ්ක රූපයක් සැටියට සලකනු ලැබේ. එතකොට දැන් මේ ආකාශය ගැන අපිට කතා කරන්න වෙන්නේ අනිත් ඒවාට සාපේක්ෂවනේ. ඒ නිසා තමයි මේක රූප කලාපයක් හැටියට රූපයක් හැටියට ගන්න. අජටාකාශ රූප පරිච්ඡේදාවකාශයයි ආකාශය දෙපරිද්දකින් කියනු ලැබේ. සැපෙන දෙයක් හෙවත් ද්‍රව්‍යයක් නැති තැන අජටාකාශ නම් වේ. රූප කලාපයන්ගේ අතර රූප පරිච්ඡේදාවකාශ නම් වේ. සැපෙතත් සැපෙන බව නොදැනෙන ඇසට නොපෙනෙන රූප කලාප ඇතිතැන්ද ඒ රූප කලාපයන් ගණනට නොගෙන ලෝකයා විසින් ආකාසත්වයෙන් සලකනු ලැබේ. ලෝකයා විසින් ආකාශත්වයෙන් සලකන සලකන ඒ පෙදෙස්ද හිස් ඒවා නොවේ. අප වාසය කරන මේ පොළව පෘථිවි ධාතුව උත්සන්න රූප කලාප පිණ්ඩයකි. පොළව මතුයෙහි ආකාශත්වයෙන් සලකන පෙදෙසද වායුවෙන් පිරී තිබේ. ඒ වායුව ඝන බද්ධ වායෝ ධාතුව අධික රූප කලාප සමූහයකි. එහි හිස් බවක් නැත. චන්ද්‍ර සූර්ය තාරකාදීන්ගේ නික්මෙන ආලෝකද තේජෝ ධාත්ව උත්සන්න රූප කලාප සමූහයකි. එබැවින් ආලෝකයේ පවත්නා පෙදෙස්ද හිස් නැත. අඳුර එක්තරා රූප කොටසකයි කියති. ආලෝකයේ නැති තැන පෙනෙන සැටියයිද කියති. ඒක එක ආචාර්ය මත. ආලෝකයේ නැති තැන පෙනෙන සැටියම අඳුර නම් අඳුරය කියා දෙයක් නැත. ඒ රූප කොටසක් නම් අඳුර පවත්නා තැන හිස් නැත. අඳුර ඇති දෙයක්ද නැති දෙයක්ද යන වග විමසිය යුතුය. අහසෙහි වායු ආලෝක සීතෝෂ්ණාදී කිසිවක් නැති පෙදෙසක් වේ නම් නියම අජටාකාශය විය යුත්තේ ඒ පෙදෙසය. ආලෝකාදිය පිරී ඇති පෙදෙස්වල සත්‍ය වශයෙන් ඇත්තේ පරිච්ඡේදාවකාශයමය. ඒ ඒ නායක හඳුරෝ ආකාශය සම්බන්ධව පැහැදිලි කරන විදිය. එතකොට ආකාශය කියන්නේ ඇත්තටම ගන්න පුළුවන් විදිහ රූපයක් නෙමෙයි. නමුත් දැන් අපිට ආකාශය ගැන කතා කරන්න වෙනවා. අර හැම රූප කලාපයක්ම අතරේ මේක ක්‍රියාත්මක වෙන නිසා පවතින නිසා එතකොට ඒකේ පැවැත්ම ගැන කතා කරන්න වෙන්නේ රූප රූපයට සාපේක්ෂව. ඒ නිසා ආකාශය රූපයක් හැටියට වෙන්කොට දක්වලා තියෙනවා.